අපි මේ මොහොතේ සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ මාන්‍ය නොපිලිගන්නා වූ මානසිකත්වයේ ගුණයක් වශයෙන් වඩන්නේ කොහොමද කියන එක. මාන්‍ය නොපිලිගැනීම ගුණයක් ලෙස වඩන්නේ ඇයි කියන ප්‍රශ්නය අපි අපෙන් අහලා බැලුවොත් අද අපි ඉපදීමට හේතුව වෙලා තියෙන්නේ මේ පුද්ගල ස්වභාවය නේද? අපි තුල සත්වයේ පුද්ගලයෙක් නැහැ කියලා දැනුමක් තිබුණට සතර මා භූතයාගේ නිර්මාණයේ වෙච්ච යම්කිසි ක්‍රියාකාරී ස්වභාවයක් කියලා අනන්ත අප්‍රමාණ කරුණු කාරණා ගැඹුරින් දැනගෙන මතක තියාගෙන සිටියට මේ කෙලෙස් ඇති වෙන්නේ කොහොමද පුද්ගලයේ සත්වයක් නැත්තම් එහෙනම් මේ කෙලෙස් වලට සම්පූර්ණම හේතු වෙලා තියෙන්නේ අපි තුල තියෙන මේ මාන්නය කියන ස්වභාවය. එහෙනම් මේ මාන්නය අපි තුල ක්‍රමානුකූලව නිර්මාණය වෙන එකක්ද? එහෙම නැත්නම් ජීවිතාන්තය දක්වාම පවතින එකක්ද? එහෙම නැත්නම් මොහොතෙන් මොහොත ඇති වෙලා යන එකක්ද කියලා බැලුවොත් මේ මාන්නය කියන එක පුතුජන ස්වභාවය තුල කෙලෙස් වලින් නිර්මාණය වෙන එකක්. එහෙනම් කෙලෙස් නිසා නම් නිර්මාණය වෙන්නේ ඒක නිරෝධ වෙන්න ඕනේ නිකලෙස් වලින්. ඇතිවෙන ක්‍රමයට විරුද්ධ පැත්ත තමයි නැති වෙන ක්‍රමවේදය. ආලෝකය ආලෝකයෙන් නැති කරන්න බෑ. ඒකට විරුද්ධ දේ අඳුරෙන් නැති කරන්න පුළුවන්. ආලෝකයේ ධාරිතාවාගේ සිය ගුණයක හඳුරක් ඇති කළාම ආලෝකය අතුරුදන් වෙනවා. එහෙනම් අඳුර අතුරුදාන් කරන්න බෑ හඳුරෙන්. අඳුර අතුරුදාන් කරන්න හඳුර වාගෙම සිය ගුණයක ආලෝකයක් දුන්නාම අඳුර අතුරුදාන් වෙනවා. හැබැයි අපි අහලා තියෙන්නේ ඒ එළිය දැක්කාම ආලෝකය දැක්කාම අඳුර අතුරුදාන් වෙනවා එහෙම නැත්නම් අබිනිෂ්කරණය වෙනවායි කියලා. හැබැයි අපි දන්නේ නැහැ. ඒ වගේම තමයි ආලෝකය අනන්ත අප්‍රමාණ ධාරිතාවෙන් යුක්ත අඳුරක් දැක්කාම ආලෝකයත් ඒ විදිහටම අතුරුදාන් වෙලා යනවා. එනම් වැඩිපුර ಗುಣ තියෙන කෙනෙක් එක්ක යම්කිසි කෙනෙක් ගනුදෙනු කරනවා නම් එයාගේ ගුණේ ධාරිතාව වැඩි නිසා මෙයාගේ දුස්සීලභාවය ක්‍රමානුකූලව පාවෙලා යනවා. මෙයා යහපත් වෙනවා. අඩුවෙන් ಗುಣ තියෙන කෙනෙක් එක්ක වැඩියෙන් දුස්සීල තියෙන කෙනෙක් සම්බන්ධ වුණාම අර ಗುಣ ටික නැති වෙලා එයත් මෙයා වාගේම දුස්සීල වෙලා අනවශ්‍ය අසත්පුරුෂ වැඩ කරන්න පටන් ගන්නවා. එහෙනම් මේක තමයි ලෝකේ තියෙන ස්වභාවය. ආලෝකයට වඩා අඳුර වැඩි නම් ආලෝකය හඳුරට ආක්‍රමණය වෙනවා. අඳුරට වඩා ආලෝකය වැඩි නම් අඳුර ආලෝකයට ආක්‍රමණය වෙනවා මේ સિદ્ધාන්තයට අනුව මේ ලෝකයේ ಗುಣවලත් මේ ක්‍රියාකාරී ස්වභාවය පවතිනවා අපි ಗುಣවලින් අඩු නම් අපි නිතරම අසත්පුරුෂයන්ට ආක්‍රමණය වෙනවා කෙලෙස් වලට ආක්‍රමණය වෙනවා අපි තුල ಗುಣ වැඩි නම් කෙලෙස් ඒ අසත්පුරුෂ ගුණධර්ම අපට ආක්‍රමණය වෙනවා. ඒක නිරෝධ වෙලා යනවා. හේතුව ගුණ වැඩි නිසා කෙලෙස් වලට අපේ සිතවල සිතේ එහෙම නැත්නම් අසකන දිව නාසයේ සමයේ රැඳෙන්න පුළුවන් කමක් නැහැ. දැක්ක ගමන්ම දැනිච්ච ගමන්ම ඒක වැටහිච්ච ගමන්ම නිරෝධ කරගන්න අපි දක්ෂ වෙනවා හේතුව ಗುಣ වැඩි නම් කෙලෙස් වලට රැඳෙන්න පුළුවන් කමක් නැහැ හේතුව ආලෝකය වැඩි හඳුර පොඩි ඒ නිසා අඳුර අතුරුදාන් වෙනවා එනම් මේ ආලෝකයයි අඳුරයි මේ ගනුදෙනු කරන ක්‍රමවේදයට තමයි අපි තුල මේ කෙලෙස් කියන ස්වභාවයත් ಗುಣ කියන ස්වභාවයත් එහෙම නැත්නම් නිකලස් කියන ස්වභාවයත් ගනුදෙනු කරන්නේ මෙන්න මේ කාරණාව ආර්ය මාර්ගයේ යන සෑම දෙනාම දැන ගැනීම ගොඩාක් අවශ්‍යයි. එහෙනම් අපේ ජීවිතවල අපි මේ ගනුදෙනු කරන හැම මොහොතක් තුළම මාන්නය පිළිගන්නවා. අපි මාන්නය පිළිගන්නවා කියන එක පිළිබඳ අවබෝධයක් නැතුව මෙච්චර කාලයක් ජීවත් වුණා වෙන්නට පුළුවන්. හැබැයි අපි තාම ගුණයකටපත් වෙන්නේ නැත්තේ. තාම අපි තුල සීලයක් සමාදන් වෙන්නේ නැත්තේ. අපි තුල මාර්ගඵලය ඥානයක් බී වෙන්නේ නැත්තේ. මේ වගේ දුර්වලකම් තියෙන නිසා. එනම් මාන්නය පිළි නොගැනීම කියන මානසිකත්වය අපි හදන්නට ඕනේ. මාන්නය නොපිළිගන්න නොපිළිගැනීම ගුණයක් ලෙස අපි පුරන්නට ඕනේ වඩන්නට ඕනේ. අපි යමක් දැක්කාම මම මේ දේ දැක්කා හරි ලස්සන චිත්‍රයක් රූපයක් ප්‍රදේශයක් පරිසරයක් කියලා අපි ඒකේ මාන්නයක් අදාගන්නේ නැද්ද අපට මතකයි එංගලන්තේ ගිය උපාසක මාත්‍යෙක් අපට හම්බ වුණා එයාගේ කතාව පැය 3ක විතර තිබුණාට පැය දෙකයි විනාඩි 50ක විතර කතන්දර තිබුණේ ඔක්කොම එයා දැකපු තේබල් වල වර්ණනාව ඒ රටේ ගොඩනැගිලි අලංකාරය කියලා නිම කරන්න බෑ පාරවල් වීදිවල පිරිසිදුකම කියලා නිම කරන්න බෑ. ඒ රටේ ගස්කොළන් අරි ලස්සනයි. ඒවා ලස්සනට ඒවා නඩත්තු වෙනවා. පිට්ටනි තියෙනවා, ඒවා වල ලස්සන ආසන පනවල තියෙනවා. බොහොම නිස්කලංකයි විවේකයි කියලා ಗುಣකතන කරනවා, කරනවා ඉවරයක් නැහැ. කිසිම තැනක කොළ රොඩ්ඩක් නැහැ. anu මිනිසුන්ට කරදර කරන්නේ තම තමන්ගේ වැඩ බලාගෙන ඒගොල්ලන්ගේ පාඩුවේ ඉන්නවා. හරි නිදා, හරි විවේකයි, බොහොම සෑල්ලුයි, හරි සීතලයි කියලා ಗುಣකතන කරනවා කරනවා ඉවරයක් නැහැ. ඒ කියන්නේ එයා දැක්ක හැම රූපයක් තුළින්ම එයා මාන්නියකුත් පිළි අරන්නේද? මම මේ වගේ පරිසරයකින් නැකින මාන්නයක් ඇති වෙලා මම මේ වගේ දේවල් දකින්නේ කියලා මාන්නයක් වෙලා මේ වගේ තැනක ජීවත් වෙන්නේ කියලා මාන්නයක් ඇති වෙලා ඕගලන්ට වඩා මම හොඳ තැනක ඉන්නේ කියන මාන්නයක් ඇති වෙලා මගේ නැතට ගැටෙන්නේ මේ වගේ පරිසරයක් කියන මාන්නය ඇති වෙලා එහෙනම් සෑම රූපයක් තුලම එයා මාන්නය පිළි අරගෙන එහෙනම් අපි ජීවත් වෙන ලෝකයේ තුල අපි දකින හැම දෙයක් තුලම දකින රූපයට හැමතරව මාන්නියකුත් අපි පිළිගන්නවා. ඒ නිසා අපි තුල මමත්වයක් ගොඩනගෙනවා. ඒ මමත්වය තමයි අර පුද්ගලයා එහෙම නැත්නම් සත්වයා. ඒ පුද්ගලයා සත්‍යය ඉන්න තාක්කල් ලෝභ දේශ මොහ ඇදෙනවා ඒ නිසා නැවත ඉපදීමකට ගන්නවා මේ අඩුව දකින්නට ඕනේ මිනිස්සු අපට ඇවිල්ලා ප්‍රශංසා කරනවා. මිනිස්සු අපට ගෞරව කරනවා, ಗುಣකතන කරනවා. බණකට වැඩියාම දායක සභාවේ පින්වතුන් මයික්‍රොෆෝනේ අරගෙන දේශකයන් වහන්සේ පිළිබඳව නිර්වචනයක් කරනවා. ඒක ආත්ම වර්ණනාවක්. එතකොට අපට මාන්නය දෙන්නේ නැද්ද? එහෙනම් ඒ වචන වලින් අපි මාන්නය පිළි අරගෙන තියෙනවා. පිරිකර පිළිගන්නවා වාගේ, ඒ දාන පිළිගන්නවා වාගේ, අර අසරණයන්ට දෙන බඩමුට්ටු පිළිගන්නවා වාගේ අපි සෑම શબ્දයක් තුලින්ම මාන්නය පිළිගන්නවා. මම මේ වගේ වටින කෙනෙක් කියන මහන්නය පිළිගන්නේ නැද්ද වචන වලින්? මගේ මේ වගේ ශ්‍රේෂ්ඨ ಗುಣ තියෙනවායි කියලා මාන්නය පිළිගන්නේ නැද්ද වචන වලින්? අනිත් අයට සාපේක්ෂව මම ගෞරවනීය කෙනෙක් කියන මාන්නය පිළිගන්නේ නැද්ද? එහෙනම් වචනයක් වචනයක් ගානේ අපි වචන විතරක් නෙමෙයි අමතරව මාන්නයකුත් පිළිගන්නවා. ඒ නිසා අර පුද්ගලයා තව තවත් ශක්තිමත් වෙනවා. ඒ නිසා කෙලෙස් එකතු කරන්න අපි වඩා වඩාත් ප්‍රගුණ වෙනවා. එහෙම නැත්නම් දක්ෂ වෙනවා. මම ගන්න ආහාරවල රසිනුත් මම මාන්නයක් පිළිගන්නවා. මම ගන්න මේ වගේ ආහාර මට හැමදාම කිරිපැණි හම්බෙනවා. හැමදාම කෙසෙල් හම්බෙනවා. හැමදාම ව්‍යංජන අතක් අට 10ක් එක්ක දාන්නේ ගන්නේ. අනිත් අයට වඩා ශ්‍රේෂ්ඨ ප්‍රණීත බොජු මං ගන්නේ කියන ඒ රසතුලින් මාන්නයක් පිළි අරගෙන නැද්ද? එහෙනම් අපි ජීවත් වෙන පරිසරය තුල අපි කන කෑමවල පවා අපි මාන්නය පිළිගන්නවා. සමහර අය කැමති නෑ තමන්ගේ දාණය ප්‍රසිද්ධියේ ගන්න. එහෙම නැත්නම් තමන් ඔයා උතාගෙන ගිය බත් වේල සේවකයොත් එක්ක ගන්න තමන් කැමති නෑ. ඒකට හේතුව තමයි ඒක තියෙන්නේ එක ව්‍යංජනයයි නැත්නම් දෙකයි ප්‍රසිද්ධියේ දිගහැරියාම තමන්ගේ මාන්නේ නැති වෙනවා. තමන්ගේ ආත්මගරුත්වය නැති වෙනවා. ගෞරවය අඩු වෙනවා. මෙච්චර ලොකු පඩියක් අරගෙන බලන්නකෝ බත් කන්නේ ඉඟන්නේක් වාගේ කියලා මිනිසුන්ගේ අවවාද වලට විවේචන වලට නිନ୍ଦා අපකීර්ති අතීත වලටපත් වෙනවයි කියන ඒ උඩඟුකම හාංකාරය නඩත්තු කරනවා නේද එහෙනම් සෑම රසයක් තුළින්ම අපි ගන්න ආහාර පාන තුළ අපි මාන්නයක් නඩත්තු කරන්නේ නැද්ද? ඒ කියන්නේ අපි ගන්න හැම දෙයක් තුළින්ම මාන්නයක් නඩත්තු කරනවා. සමහර විට එක ව්‍යංජනයක් ගන්න කෙනා ඇඟිලා කනවා. හැබැයි රුපියල් 700ක් වියදම් කරලා 2000ක් විතර වියදම් කරලා තරුපයේ හොටෙල් එකකින් කෑම එකක් ගෙන්න ගත්තාම එයා ප්‍රසිද්ධියේ කන්න කැමති ඇයි? මම මේ වගේ කෑමක් කන්නේ මම ආවල් හොටෙල් එකෙන් කන්නේ කියලා ලෝකයට පේන්න එපාය. ඇඟිලා කෑවම අපරාධය වේදම් කරපු මුදලට මොකවත් ලැබිලා නෑනේ. ඒ නිසා එයා කන්නේ නෑ කනවා වාගේ රඟපානවා පැය ගාණක් කනවා. එයා ඉමින් ඉමින් හොඳට විකල කන කෙනෙක්ද නෑ. හැමෝම එනකන් එයා ඉන්නවා. හැමෝම දකින්නකන් ඉන්නවා. සේරම නිලධාරි මණ්ඩලයේ මේ කෑම එක දැකලා යනකම් එයා කෑම කන එක නවත්තන්නෙත් නෑ ඉවර කරන්නෙත් නෑ. ඇයි? තව හතර පහ දෙනෙක් ඉන්නවා. ඒ කට්ටිය දැක්කේ නෑ. මම මේ වගේ වටින එකක් කනවා. එහෙනම් ඒ කට්ටිය දකින්නකම් මෙයා එක අතගගා ඉන්නවා. දැන් බලන්න එයා කෑම කන්නේ නෑ. එයා මාන්නය කනවා. එයා මාන්නයක් නඩත්තු කරනවා. මාන්නයක් පිළිගන්නවා. මේ தত্ত্বය අපේ අතරත් අපේ ජීවිතවල තියෙනවා ඒක හදාගන්නකම් අපට සම්මාදිට්ඨිය ලැබෙන්නේ අපි ආර්ය જાතියේ ඉපදෙන්නේ සමහර ස්වාමින්වහන්සේලා පොරවන සිවුරු වලින් උන්වහන්සේලා මාන්න්‍ය පොරවනවා. ඇයි 45 කඩන් එහෙම නැත්නම් 85 කඩන් එහෙනම් මේ සිවුර වටිනවා. මේක මෙච්චර ගණනකින් යුක්තයි කියන මාන්න්‍ය නිසා අඩියක් විතර පපුව ඉස්සිලා නැද්ද? Tamange ගැඹිරත්වය වැඩි වෙලා නැද්ද? පාරේ දකුණු පැත්තේ අයින් වෙලා යන්න ඕනේ. පාර පුරාවටම ඇවිදින් නැද්ද? එහෙනම් මේක තුලින් උන්වහන්සේ මාන්නයක් පිළි අරගෙන සිවුර පිළිගත්තා. හැබැයි ඒක තුලින් මාන්නය පිළිගත්තා කියන එක Tamanට වැටහිලා නැහැ. දානය පිළිගත්තා. ඒකත් එක්ක මාන්නයකුත් මම පිළිගත්තා. දායකයාගේ ප්‍රශංසාව පිළිගත්තා ඒක තුලින් මාන්නයකුත් පිළිගත්තා අලංකාර දර්ශන පිළිගත්තා ඒක තුලින් මාන්නයකුත් පිළිගත්තා ඇයි අපේ අඩුව අපි තාම තේරුම් ගන්න නැත්තේ? අපි සෝවාන් වුන් නැත්තේ ඇයි කියලා අනිත් අයගෙන් ආන්න එපා. ඒක කණ්ණාඩිය ළඟට ගිහිලා Tamangen ආන්න. නියතමානිව තම තමන්ගෙන් විමසලා බලන්න. ඇයි මම මේ බුද්ධ ශාසනය 2600ක් වෙනකන් සම්මාදිට්ඨියටපත් උන් නැත්තේ? මෙච්චර කාලයක් මට බණ හැවුන් නැද්ද? නිවැරදි දේ තේරුම් ගන්න බැරි තරම් මම උම්මත් එකෙද්ද නෑ. මට නිවැරදි දේ තේරෙනවා. ලෝභ දේශ මොහ හැදුවොත් රාත් වෙනවා කියලා තමන් දන්නේ නැති තරම් තමන් කිරිසප්පෙද්ද? තමන් දන්නේ නැද්ද? මම පාරේ යනකොට රාගයෙන් බලනවා, ద్వේෂයෙන් බලනවා, ලෝභයෙන් බලනවා, එකතු කරන කරන ලෝභකම Taman තුල තියෙනවා. Taman තාම ප්‍රත්‍යයට කැමති, සුඛෝපභෝගී ජීවිතයට කැමති. තාම මං හැලෙනවා, ගැටෙනවා, අනිත් අය එලා දකිනවා, නිඳා කරනවා. අනිත් අය ඉදිරියේ මම ගෞරවයට කැමති, අනිත් අය ඉදිරියේ ප්‍රශංසාවට කැමති. ගොඩාක් පිරිසක් පිරිවරාගෙන ඉන්න සුඛෝපභෝගී සපවත් ජීවිතයට කැමති. ඇයි මේ අඩුපාඩු කියන්න අපට තථාගතයන් වහන්සේලා එන්න ඕනේද? Taman දන්නේ නැද්ද Tamanගේ අඩුපාඩු? Taman දන්නේ නැද්ද Tamanගේ දුර්වලකම් මෙන්න මේ මේ දේවල් කියලා? ඇයි අදාගන්න නැත්තේ? අදාගන්න Taman කැමති නැහැ. නිවෙයි නිවෙන්න කැමති නැති නිසා Taman මේවා හදාගන්නේ නැහැ. එහෙනම් දුක් විඳින්නේ කර්මයට අනුව උනත් දුක් විඳින්නේ කැමැත්තෙන් නෙමෙයිද? සමහර අය ඉන්න උදේන්ද රෑ වෙනකන් ඒන් කොටනවා. ඒ අය කොටන්නේ අනිත් අයගේ බලකිරීම නිසා නෙමෙයි කැමැත්තෙන් සන්තෝෂයෙන් කොටන්නේ. දාඩිය පෙරාගෙන කලන්තේ ඇදි ඇදි කොටන්නේ. Taman කැමැත්තෙන් Taman දුක් විඳින්න කැමැති. තමන් දන්නවා තමන් අසත්පුරුෂයෝ වාගේ වැඩ කෙරුවාම මිනිස්සු බයිනවා නිඳා කරනවා මිනිස්සු විවේචනය කරනවා හොඳටම දැනගෙන බීගෙන ඇවිදින් නැද්ද අනිත් අයගෙන් බැනුම් ගන්න විදියට ඇසිරෙන්නේ නැද්ද? Taman අනිත් අයගෙන් අපහාසයටපත් වෙන තරම් අසත්පුරුෂයෝ වාගේ ජීවත් වෙන්නේ නැද්ද? හැබැයි Taman බැනුම් ගන්න කැමති නිසා නේද තාම බීම නවත්තන්නේ නැත්තේ? නින්දාවට අපකීර්තිය කැමති නිසා නේද අසත්පුරුෂ ජීවිතයේ අඩුපාඩු අදාගන්නේ නැත්තේ? එහෙනම් Taman කැමැත්තෙන් බැනුම් ආනවා Taman කැමැත්තෙන් අපහාසයටපත් වෙනවා කැමැත්තෙන් අනිත් අය ඉදිරියේ නින්දාවටපත් වෙනවා එයාගේ අඩුව අපට එයාට හදන්න බෑ. හේතුව එයා ඒවා ලබන්නේ කැමැත්තෙන්. එහෙනම් අපේ ජීවිතයේ අනන්ත අප්‍රමාණ නිന്ദා අපාස ලැබුණා නම් ඒවට හේතුනේ අපේ අඩු නම් ඒවට අදාගත්තේ නැති නිසා ඇතිවෙච්ච ප්‍රතිඵල නේද? මෙන්න මේ දුර්වලකම් අපි තේරුම් ගන්නට ඕනේ. අපි මේ දකින හැම දෙයක් තුළින්ම දකින එකට අමතරව අපි මාන්නය පිළිගන්නවා. ඒ පිළිගැනීමේ අඩුව අපි හදලා නැහැ. ඇයෙන හැම වචනයක් තුළින්ම මාන්නයක් පිළිගන්නේ නැද්ද? යම්කිසි කෙනෙක්ගෙන් වැඩක් වෙන්න ඕන නම් එයාට අපේ ගෞරවයත් එක්ක මාන්නයකුත් දෙනවා. මේ උපාසක මාත්‍යා හරි ශ්‍රේෂ්ඨ කෙනෙක්. මේ මෑණියෝ හරි ශ්‍රේෂ්ඨ කෙනෙක්. පින්කම් කරන්නටම ඉපදිච්ච චරිතයක්. පින්කම් කරන්නම පාරමිතා පුරන චරිතයක් කියලා එයාගේ ඔළුවට අයිස් කැටයක් තිබ්බාම එයාට උම්මත්තක ස්වභාවයක් දීලා පස්සේ කියන බෝධිමලියේ ඉරි ගිහිල්ලා තියෙනවා. බෝධිමලුව නම් දැන් ප්‍රතිසංස්කරණය කරන කාලේ වැඩි කියලා. හරි කියලා කිව්වාම ඒ දායක මාත්‍ය නැත්තම් මෑනියෝ කියනවා අනේ අපේ හාමුදුරනේ ඇයි මේක හිතේ තියානින්නේ මේක කියන්න පාය ලක්ෂ කීයක් යනවද හතක් යනවා 10ක් දෙන්න මේක ලස්සන්ට හදන්න ඕනේ ඇයි කල්ැතු එයාට මාන්නේ පූජා කරලා ඉවරයි එයාත් එක්ක පින්කම් කරන්න අනේ පිටිසුරුති මාටවත් බෑ. වේලාම බ්‍රාහ්මණයා පරාද වෙනවා මේ උපාසක මාත්‍ය ඉදිරියේ පින්කම් ගැන මෙයාගෙන් ඉගෙන ගන්න ඕනේ වේලාම බ්‍රාහ්මණයා කියලා කිව්වාම මෙයා කැමැති භාර්යාවේ කනතර ඔක්කොම වියදම් කරලා මේ බෝධිමලුව හදන්න මේ උපාසක මහත්තයා කැමැති ඉන්න තියෙන ඒ ගේ විකුණන්න Taman පරිභෝජනය කරන වාහනේ විකුණලා මේ පින්කම් කරන්න. ඇයි මාන්නේ පූජා කළාම ඒ මමත්වය පූජා කළාම දැන් එයා උම්මත් එකෙක් වෙලා එයා මේ ලෝකේ සෑම දෙයක්ම වියදම් කරන්න කැප කරන්න කැමැති Tamanගේ මාන්නය ඒ මමත්වය නඩත්තු කරන්න මේ වගේ ස්වභාවයන් අපි තුලක් තියෙනවා අපේ නායකකමට ගරු කරනකොට ලොකු ආන්දරෝ මේමයි කියලා අනිත් අයට ප්‍රශංසා කරනකොට අපි ඒ ගෝලයාට ගරු කරන්නේ නැද්ද? එයාගේ අඩුපාඩුකම් අපි ආක බලාගෙන නැද්ද? එහෙනම් අපේ ಗುಣකතන කියනවා අපේ දුර්වලකම් ප්‍රසිද්ධියේ කියන්නේ නැත්නම් අපේ තියෙන ඒ සියලුම කෙලෙස් වාගෙන අපිව පරිස්සම් කරනවා අපේ තියෙන හැම දුර්වලකමකටම එයා උදව් කරනවා අපේ අඩුපාඩු වලට එයා සහාය දෙනවා එයාට දඹදිව යවන්න ඒ අවස්ථාව ලබා දෙන්නේ නැද්ද? එයාගේ ගෙවල් වලට අපි උදව් කරන්නේ නැද්ද? සේනාසනය හොඳම කුටිය එයාට දෙන්නේ නැද්ද? එයාගේ දාණය පිළිවෙලට සකස් කරලා අපිම ගිල්ලා දෙන්නේ නැද්ද? ඇයි? එයා අපට මාන්න්‍ය පූජා කරනවා. අපේ අඩුපාඩු අහක බලාගෙන ඉන්නවා. එයා අපගේ කෙලෙස් ටික පරිස්සම් කරගෙන අනිත් අය ඉදිරියේ ಗುಣ කියනවා. එයා වෙනුවෙන් ඕන දෙයක් කරන්න අපි කැමති වෙනවා. එයා වෙනුවෙන් අපේ ජීවිතය උනත් කැප කරන්න අපි කැමති වෙනවා. ඒ කියන්නේ එයා අපට මාන්න්‍ය පූජා කරලා ඒ මාන්න්‍ය අපි පිළි අරගෙන ඉවරයි. එහෙනම් අනන්ත අප්‍රමාණ අපේ ජීවිතවල මාන්නය නොපිලිගන්න නොපිලිගැනීම ගුණයක් ලෙස අපි වඩන්නට ඕනේ. කිසිම මොහතක මාන්නය නොපිලිගන්න අපි සිහිය පවත්වන්නට ඕනේ. මේක ගුණයක් වශයෙන් තිබුණ නැති වුණාම මිනිස්සු ඇඳගෙන ඉන්න අපිව තව තවත් අඳනවා. හේතුව මිනිස්සු දන්නවා මාන්නය පිළිගැනීමේ ඒ අඩුව තියෙන තාක්කල් එයාව හඳන්න හරි ලේසි. ඇඳුම පෙන්නකොට අරගෙන ඇඳ ගන්නවා. හේතුව ඇඳ ගන්න එයා දක්ෂ වෙනවා දකින දේ තුලින් එයා මාන්‍ය නොපිලිගන්නවා නම් ඇයෙන දේ තුලින් මාන්‍ය නොපිලිගන්නවා නම් එයා ආනවා ඒ ගී කට්ටිය ප්‍රශංසා කරලා කරලා ඉවර වෙලා දේශකයන් වහන්සේ දැන් අර්ථයෙන් ධර්මයෙන් ධර්මයේ ප්‍රශංසා කරයි ඕගලන්ට අර්ථයෙන් ධර්මයෙන් ධර්මයේ දේශනා කරයි අර්ථයෙන් ධර්මයෙන් ඕගලන්ට ධර්මයේ විස්තර කරයි කියලා මයික් එක දුන්නාම ඒ ඒ දේශකයන් වහන්සේ ආනවා උපාසක මාත්‍ය මෙච්චර වෙලා කියපු ಗುಣ මං ගැනද අනේ එච්චර ಗುಣ මට තියෙනවායි කියලා මම දැනගත්තේ දැන් කියන්නේ. එහෙනම් ඒ තරම් ಗುಣ තියෙන කෙනෙක් නෙමෙයි මම. ඒ තරම් ප්‍රශංසාවට සුදුසු කෙනෙක් නෙමෙයි මම කියලා එයා නියතමානිව අර උපාසක මාත්‍යාව අපහසුතාවයට පත් කරනවා. අර ප්‍රසිද්ධිය යාව ලැජ්ජාවට පත් කරනවා. මේ උපාසක මාත්‍යා කියන තරමක් කියන්නේ බොරු. මෙච්චර වෙලා මං ඉතාලි හිටියේ වෙන කාගේදෝ ගැන මේ කියන්නේ කියලා. පස්සේ මං දැනගත්තේ මගේ ಗುಣ කියනවා කියලා. අනේ කවුරුත් විශ්වාස කරන්න එපා. එච්චර ಗುಣ නෑ. තථාගතයන් වහන්සේට ඉදිරියේ මම දූවිල්ලකට සමානයි. සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලාට ඉදිරියේ හබෑටයක්වත් මං වටින්නේ මේ උපාසක මහත්තයා මේ සම්බුද්ධ ශාසනයම ශ්‍රේෂ්ඨ කෙනා වශයෙන් පත් කළා නැති ಗುಣ කියලා මගේ උපසම්පදාව නැති කරන්න මෙයා වෑයම් කළා ඒ කියන ගෞරවයට ප්‍රශංසාවට කිසිසේත්ම මං කැමති නෑ මෙයා කියන්නේ බොරු ಗುಣ කතන කියලා අරයව නිඳා කරනවා අපහාසයට පත් කරනවා නැති ಗುಣ කියන ඒ මානසිකත්වයේ නැවත ඇති නොවන විදියට එයාට අවවාද ආස්වාදයක් ලබා දෙනවා. ඇයි පින්වත් අපි අපි අපිට රවට්ටනවා නම් පින්වතුන්ගේ ಗುಣකතන වලට අපි රවටෙනවා නම් අනිත් අයගේ මාන්න පිළිගන්න මානසිකත්වය අපිට තියෙනවා නම් අපි මේ පින් මේ මෝරන්නේ අපේ පව් මෝරන්නේ අපි තුල කුසල් වැඩෙන්නේ අකුසල් වැඩෙනවා අපි තුල ආර්ය මාර්ගය නෙමෙයි වැඩෙන්නේ අනාර්ය මාර්ගය මේ දුර්වලකම් අපි තේරුම් ගන්නට අවශ්‍යයි එහෙනම් සමහර අය අපේ ಗುಣ කතන කරනකොට ඒ අයට අපි ප්‍රශංසා කරනවා. ඒ අයට කැමති වෙනවා. කිසිම මොහතක ඒ අය එලා දකින්නේ නැහැ. එහෙනම් ඒ අයගෙන් අපි පිළි අරන් තියන්නේ මාන්නේ නෙමෙයිද? සමහර අය අපට ප්‍රත්‍ය දෙනකොට ඒ ප්‍රත්‍ය තුලින් ඒ අයට හිතවත් වෙනවා නම් ඒ අයට යාපත වෙන්න කැමති නම් ඒ අයගේ කවුරු හරි ලෙඩ වුණාම දුවගෙන ගිහිල්ලා පිරිත් කියනවා නම් ඒ අයගේ අකටයුත්තක් වෙනවා නම් ඉදිරිපත් වෙලා ඒ අය වෙනුවෙන් පෙනී සිටිනවා නම් ඒ අයගේ සෑම කටයුත්තකම අපි මූලාසනෙ අරගෙන ආශිර්වාද කරලා ಗುಣකතන කියලා ප්‍රශංසා කරලා ඒවා නඩත්තු කරනවා නම් හැම තැනම ප්‍රත්‍ය තුලින් අරගෙන තියෙන්නේ මාන්නයක් නෙමෙයිද මෙන්න මහාන්‍ය නොපිලිගන්න මානසිකත්වය ආර්ය ගුණයක් මාන්‍ය පිළිගන්න මානසිකත්වය අනාර්ය ගුණයක් මේ ගුණ අපි තුල තියෙනවා නම් අපි ඉන්නේ ආර්ය කණ්ඩායමේද අනාර්ය කණ්ඩායමෙන්ද එහෙම නැත්නම් යන්නේ ආර්ය මාර්ගයේද එහෙම නැත්නම් යන්නේ අනාර්ය මාර්ගයේද තම තමන්ව පරීක්ෂා කරගෙන ඒ අඩුපාඩු හදා ගන්නට අවශ්‍යයි එහෙනම් මේ දකින සෑම රූපයක් තුළින්ම අපි මාන්නය පිළිගන්නවා නම් ඇයෙන සෑම ශබ්දයක් තුළින්ම මාන්නය පිළිගන්නවා නම් අපට ලැබෙන රස වලින් මාන්නය පිළිගන්නවා නම් අපේ වචන වලින් අපේ ಗುಣ කියනවා නම් අපේ නැති දේවල් අපි මවලා කියනවා නම් වචන වලින් අපේ මාන්නය ඉතුවක්කාරකම උඩඟුකම ආහංකාරය ලෝකෙට කියන්න අපේ වේස වෙනවා නම් ඒ හැමතැනින්ම අපේ මාන්නය පිළිගන්නවා චරිතයෙන් ඉතුවක්කාරයි නම් උඩඟු නම් ආහංකාරයි නම් නම් ඒ හැම තැනින්ම අපේ මාන්නේ පිළිගන්නවා අපේ සිටිවිලි වලින් නිතරම අපි ශ්‍රේෂ්ඨයි අපි අග්‍රයි අපි ජේෂ්ඨයි අපි ප්‍රඥාවන්තයි කියලා අපි හිතනවා නම් ඒ හැම තුලින්ම මාන්නයක් නෙමෙයිද වඩන්නේ මාන්නයක් නෙමෙයිද පිළිගන්නේ සිටිවිලි වලින් පවා අපි මාන්නයක් පිළිගන්න තත්ත්වයෙන් ඉන්නවා මේ අඩුව තේරුම් අරගෙන අදන්නට අවශ්‍යයි අනන්ත අප්‍රමාණ මේ ලෝකේ ජීවත් වෙන අපි නියතමානිකම පිළිගන්නට ඕනේ. අපි පිළි අරගෙන තින්නේ මාන්නය. එහෙනම් සෑම තප්පරයක් ගානේ අපි දානයක් ලබනවා මොකද්ද? මාන්නය කියන දාණය. අපේ පරිසරය ලස්සනයි. අපි ලස්සන පරිසරයක ජීවත් වෙනවා. අපි ඉන්න සේනාසනය ලස්සනයි. දියැලි තියෙනවා. ලස්සන නිල් තනබින් තියෙනවා. මේ ප්‍රදේශයේ සෑම තැනම පිරිසුදුයි කියන මාන්නේ අපි පිළිගන්නේ නැද්ද? ඇස් දෙක වාගෙන ಗುಣ ධර්ම වඩනවා නම් එයා සමාධිය වඩනවා නම් එයාට බාහිර ප්‍රදේශයේ දකින්න වෙලාවක් නැත්තම් පරිසරය තුලින් මාන්නයක් පිළිගන්න පුළුවන් කමක් නැහැ නේද? එහෙනම් පරිසරයේ මාන්නයක් වඩන කෙනා එයා භාවනා කරන කෙනෙක් නෙමෙයි, ಗುಣ වඩන කෙනෙක් නෙමෙයි, එයා අගුණ වඩන කෙනෙක්. ප්‍රශංසාවෙන් කීර්තියෙන් මාන්න්‍ය පිළිගන්නවා නම් එයා නියතමානිකම යටාත්කම කීකරුකම වඩන කෙනෙක් නෙමෙයි උද්දච්චය මාන්න්‍ය විචිකිච්ඡාව වඩන කෙනෙක් එයා ඉතුවක්කාරකම එයා ආංකාරකම වඩන කෙනෙක් එයා අනාර්ය මාර්ගය යන කෙනෙක් එහෙනම් අපේ ඒ තියෙන සෑම චරිත ගුණාංගය තුළින්ම මේ අඩුව අපි දකින්නට ඕනේ. මේ අඩුව අපි නිවැරදි කරගන්නට ඕනේ. අනන්ත අප්‍රමාණ අපේ දුර්වලකම් තියෙනවා. ඒ හැම එකක්ම අපි නිවැරදි කරගන්නට ඕනේ. හැම තැනම හැම ආයතනයක් තුළින්ම අපි මාන්නය පිළිගන්න මානසිකත්වයෙන් ඉන්නවා. මාන්නය නොපිළිගන්න ඒ ගුණය අපි වඩන්නට ඕනේ. ඒ ගුණය නැති නිසා තමයි තාම අපි පුතුජන වෙලා ඉන්නේ. හැම තැනම මේ දුර්වලකම තියෙනවා හැම තැනම මේ අඩුව තියෙනවා අපි මේ නාම රූපත් එක්ක ඇස කන දිව නාසය සමසිතෙන් ගනුදෙනු කරන හැම මොහොතෙම ඒ ගනුදෙනුවට අමතරව අපි මාන්නයකුත් පිළිගන්නවා සමහර තපස්වර ඉන්නවා සමහර භාවනා යෝගීන් ඉන්නවා අද මේ වගේ ධර්මයක් මට ස්පර්ශ වුණා කියලා මාන්නයක් අදා ගන්නවා මේ වගේ දෙයක් මට තේරුණා කියලා මාන්නයක් අදා ගන්නවා අද මේ වගේ ගුණයක් මන් තුළ වැඩුණා මේ වගේ සංසුම් භාවයක් මට ඇති වුණා. මේ වගේ නිස්කලංක ස්වභාවයක් මට තේරුණා. මේ වගේ සංසුන් ස්වභාවයක් වලින් මේ වගේ අවබෝධයක් මට පාළ වුණා කියලා අනන්ත අප්‍රමාණ මාන්‍ය හදන්නේ නැද්ද? එහෙනම් ඒ සෑම ධර්ම කාරණාවත් තුළින්ම එයා ධර්මයට අමතරව මාන්‍යකුත් පිළිගන්නවා. එහෙනම් මගේ ශාසනය තුළ තාම මම මේ ජීවත් වෙන පරිසරය තුළ මගේ තපස් ජීවිතය තුළ මම රාත් වෙලා නැහැ. එහෙනම් කෙලෙස් තාම තියෙනවා. ඒ නියතමානිකම තාම Taman තුල නෑ නේද? තාම සසරෙන් එතර උනේ නෑ. ඉපදීම නැවතුන්නේ නෑ. එහෙනම් තාම කෙලෙස් එක්ක ජීවත් වෙන්නේ භවගාමි චරිතයක් Taman තුල පවතින්නේ. ඒ අවංකභාවය නියතමානිකම Taman තුල ඇවිල්ලා නෑ නේද? එහෙනම් අනන්ත අප්‍රමාණ තමන්ගේ අඩුපාඩු තියෙනවා. තමන් තුළ ಗುಣ තිබුණට තාම රාත්බෝධිය කියන ඒ උත්තරීතර නිරෝධගාමිනී මානසිකත්වයේ තමන් තුළ නැහැ. මේක අවංකව නිතර නිතර සිහි කරන්නට ඕනේ. ಗುಣ වලින් මාන්නය හදන්න එපා. පේන දේවලින් මාන්නය හදන්න එපා. නිස්කලංක භාවයෙන් මාන්නය හදන්න එපා. තමන් තුළ ඇතිවෙන ප්‍රීතියෙන් මාන්නය හදන්න එපා. තමන් තුළ ඇතිවෙන අවබෝධයෙන් මාන්නය හදන්න එපා. තමන් තුළ ඇතිවෙන දැනුමෙන් මාන්නය හදන්න එපා. තමන් තුළ පවතින ප්‍රඥාවෙන් මාන්නය දන්න එපා. ඒ හැම තැනම මාන්නය නොපිලිගන්න, ඒ ගුණය වඩන්න. මම තාම රාත් වෙලා නැහැ. එහෙනම් මේක තුලින් මුලාවක් අටගන්නේ. මේ මේ මානසිකත්වයෙන් මගේ තුල කෙලෙසයක් අටගන්නවා. ඒක අවංකව තේරුම් අරගෙන ඒත් ඒක මත සීය පීඨවල ඒක නිරෝධ කරන්න හැම තැනම මාන්නය නොපිලිගන්න මානසිකත්වය හදන්න දක්ෂ වෙන්න එහෙනම් අපි ජීවත් වෙන පරිසරය තුළ අනන්ත අප්‍රමාණ අපේ අඩුපාඩු හැදිලා නැහැ. අලුත් අලුත් අඩුපාඩු අපේ ජීවිතයට එකතු වෙලා මේ නාම රූප වලින් නැවත නැවත භවයක් නිර්මාණය වෙලා නැවත නැවත සසරේ ඉපදෙන්න හේතුව අපි අපිම අපිට හදාගෙන එහෙනම් තම තමන් තම තමන්ට නියතමානි වෙන්න අවංක වෙන්න තම තමන්ට අවංක වෙලා තම තමන්ගේ ප්‍රශ්නයක් අහන්න මම තාම ධර්මයෙන් මාන මාන්නය පිළිගන්නවද? තාම මම වචනවලින් මාන්නය ඇතිව කතා කරනවද? ඇසිරීමේ මාන්නය තියනවද? ප්‍රත්‍යතුලින් මාන්නයක් අදලද? මට මේ වගේ දායකයෝ ඉන්නවා. ඒක තුලින් මාන්නයක් අදලද? මම මේ වගේන් ගෞරවයටපත් වෙච්ච කෙනෙක්. ඒ තුලින් මාන්නයක් අදලද? මට මේ තරම් වත්කම් තියෙනවා. මට මේ තරම් බලයක් තියෙනවා. ඒ තුලින් මාන්නයක් අදලද? මගේ නිරෝගීකම නිසා මාන්නයක් ඇදිලාද? මගේ තපස්කම නිසා මාන්නයක් ඇදිලාද? මට මට ලැබෙන ඒ ආගන්තුක සත්කාර නිසා මට මාන්නයක් ඇදිලාද අනිත් අය ඉදිරියේ මට පිළිගැනීමක් තියෙනවා ඒ පිළිගැනීම නිසා මාන්නයක් ඇදිලාද මේ සෑම තැනම මම මාන්නයක්ද නඩත්තු කරන්නේ එහෙම නැත්නම් ආර්ය නියතමානිකමද නඩත්තු කරන්නේ මේක තම තමන්ගෙන් මේ ප්‍රශ්නේ ආන්න අවශ්‍යයි තම තමන්ව පරිස්සා කරලා මේ අඩුව නිවැරදි කරගන්නට අවශ්‍යයි මේ වෙනකොටත් මේ අඩුපාඩු අපි තුල සැඟවිලා තියෙන්න පුළුවන් ඒ හේතුව වෙන්න පුළුවන් තාම අපි සෝවාන් වුන් නැත්තේ තාම සකු르දාගාමි වුන් නැත්තේ සකු르දාගාමි වෙච්ච කට්ටිය තාම අනාගාමි නුනේ තාම අනාගාමික වෙච්ච කට්ටියට රාහත් වෙන්න බැරි උනේ මේ වගේ දුර්ලකම් සියුම් ලෙස සිතුවිලි වලින් Taman තුල සැඟවිලා වෙන්න තිබෙනවා වෙන්නට පුළුවන් මේවා නිවැරදි කරගන්නට ඕනේ මේ සම්බුද්ධ ශාසනය රාහතන් වහන්සේලාගෙන් අලංකාර කරන්නට ඕනේ අපේ මිනිසත් භවය තවත් බුද්ධ ශාසනයකට දීර්ඝ නොවි තථාගත ගෞතම ගෞතම සම්මා සම්බුද්ධ ශාසනය තුළ පිරිණිවෙන්නට මේ අඩුව අපි හදා ගන්නට ඕනේ. ඒකට අපි නියතමානි වෙන්නට ඕනේ. එකඟ වෙන්නට ඕනේ. අඩුව හදා ගන්න අපි ප්‍රතිපත්තියක් හදා ගන්නට ඕනේ. වීරිය පුරන්නට ඕනේ. එහෙනම් අද මේ මොහොත වෙනකම්ම මේ වගේ දුර්වලකම් අඩුපාඩුත් එක්ක අපි ජීවත් වුණා. හැම තැනම මාන්නය පිළිගත්තා. මේ වගේ ලස්සන පරිසරයක ජීවත් වෙන්න තියනවා නම් මොනතරම් ශ්‍රේෂ්ඨද? පරිසරය හම්බෙනකොට මෙයාට මාන්නයක් හම්බෙලා අනේ උත්තරීතර ගුරුවරයෙක් මට හම්බුණා. මේ ගුරුවරයාත් එක්ක ඉන්න තියනවා නම් මම කොහොමද ගොඩ යනවා? ගුරුවරයා හම්බෙනකොට යාට මාන්නයකුත් ලැබිලා. එහෙනම් මේ වගේ බණ ඇහෙනවා නම් මොකවත් අදන්න ඕනේ නැහැ. නිකන් වැඩෙනවා. නිකන් වැඩෙනවා නම් මේ වෙනකොට රාත් වෙලා පිරිනිවන් පාන්න ඕනේ මේ බුද්ධ ශාසනේ 2600ක් ගිහිල්ලා එහෙනම් මේ හැමදේම තුලින්ම මගේ ಗುಣධර්ම වැඩේ කියලා මාන්නයක් ඇදීලා නැද්ද එහෙනම් මේ ධර්මයේ තුලින් ඒකාන්ත වශයෙන්ම මම ඈතර වෙනවා කියලා උඩඟු කමක් අනිත් අයට සාපේක්ෂව මම වටිනා තැනකට ඇවිල්ලා අනිත් අයට සාපේක්ෂව මට විශාල කුසලයක් පාළ වෙලා අනිත් අයට සාපේක්ෂව මම ගොඩාක් පින්වන්තයි මම ගොඩාක් වටින කෙනෙක් අනිත් අයට සාපේක්ෂව මම වාසනාවන්තයි කරන්නයි කියන මේ හැමතුණින්ම Taman තුල ඇති වෙලා තියෙන්නේ මාන්නයක් නෙමෙයිද? එහෙනම් Taman මාන්නයක් නඩත්තු කරනවා, මාන්නය පිළි අරගෙන ඉන්නවා, මාන්නය තුල Taman උමතු වෙලා ඉන්නවා, මුලා වෙලා ඉන්නවා. මේ දුර්වලකම් තේරුම් ගන්නට අවශ්‍යයි. මේ දුර්වලකම් තියෙන තාකල් සම්මාව අපි තුල ඇති වෙන්නේ නියතමානිකම Taman තුල අටගන්නේ නැහැ. ගුරුවරයාගේ කුසලයට ශිෂ්‍යෝ හම්බෙනවා. ශිෂ්‍යයන්ගේ කුසලයට ගුරුවරයා හම්බෙනවා. හේතුඵල යාමට අනුව වැති වෙන ගරුදෙනුවක් එහෙනම් ගුරුවරයා හම්බෙන්න මම වාසනාවන්ත නෑ මම හම්බෙන්න ගුරුවරයා වාසනාවන්ත නෑ අපි යම්කිසි ගුණයක් වැඩුවා ඒ හේතුව නිසා ඵලයක් අටගත්තා ඒ ඵලය නිසා අපි ජාති ජරා වෙලා භව වෙලා අනන්ත අප්‍රමාණ මේ ලෝකේ ඉපද ඉපද මුණ ගැහෙනවා ඒ මුණ ගැසීම තුළින් අපි අපි අපිට අයහපත් දේවල් වෙනවා යහපත් දේවල් වෙනවා මේක කර්මානුරූපීව හේතුඵල ධාමට අනුව ඇතිවෙන ගනුදෙනුව පමණයි තමයි මේක දකින්න පුළුවන් නම් ඒ නියතමානිකම තියෙනවා නම් ඒ නියතමානිකම අපේ මාන්න්‍ය නොපිලිගන්න මානසිකත්වය නොපිලිගැනීමේ ගුණය අපි තුළ සම්පූර්ණ කරනවා ශක්තිමත් කරනවා එහෙනම් මගේ තින ඒ කර්මයට අනුව මට ගුරුවරයා හම්බ වුණා. කර්ම ගනුදෙනුවක් පමණයි. ගුරුවරයාගේ කර්මයට මම හම්බ වුණා. කර්ම ගනුදෙනුවක් පමණයි. මේ නියතමානිකම අපි තුල ඇති වෙනකොට මාන්නේ නොපිලිගන්න ගුණය අපි තුල ඇති වෙනවා. ඒක අපි තුල නිර්මාණය වෙනවා. එහෙම නැත්නම් මාන්නය අපි පිළි අරගෙන ඒ මාන්නය නඩත්තු කරගෙන නැවත ඉපදීමට අපි මිකම් කියනවා. මෙන්න මේ කමඨාන වඩන්නට ඕනේ. හැම මොහොතෙම හේතු හේතුඵල ධාම වශයෙන් දකින්නට ඕනේ හැම මොහොතෙම කර්මවල ගනුදෙනු වශයෙන් දකින්නට ඕනේ හැම මොහොතෙම මාන්නය නොපිලිගන්න මානසිකත්වයේ මත සිත පීඨවලා සීය පවත්වන්නට ඕනේ මේකේ මාන්නය පිළිගන්නවද මේකේ මාන්නය පිළිගන්නවද ඒ හැම මොහොතෙම අපේ සීය මාන්නය නොපිලිගන්න ඒ මානසිකත්වයේ මත තියෙන්නට ඕනේ එහෙනම් සමහර අවස්ථාවල බලන්න අපට මෙච්චර පත්‍ය ලැබෙනවා වාර්ෂික දාන්න ලැබෙනවා බස් වලින් ලොරි වලින් මිනිස්සු ඇවිල්ලා කටේ කෑම දාලා කොටනවා ඒ තරම් ප්‍රත්‍ය ලැබෙන්නේ මගේ කුසලයට එහෙනම් ශාසනයේ සම්බුද්ධ ශාසනයේ කුසලයක් නැහැ සාරාංශක කල්ප ලක්ෂය පාරමී පුරපෝ ඒ බෝධිසත්වයන්ගේ කුසලේ නැහැ තථාගත ගෞතමයන්ගේ කුසලේ නැහැ එහෙනම් ශාසනයේ මොකවත් කුසල් නැහැ තමන්ගේ කුසලයටයි ලැබෙන්නේ තමන්ගේ පිනටයි පාළ වෙන්නේ මොනතරම් මාන්නයක් එයා පිළිගන්නවද මොනතරම් හිතුවක්කාරකම යමක් පිළිගන්නවද භාග්‍යතුන් වහන්සේට වඩා සමන් ශ්‍රේෂ්ඨයි කියන මාන්නය ඇවිල්ලා නේද භාග්‍යතුන් වහන්සේ පාරමිතා පුරපු ඒ පාරමිතාවටයි මේ ශාසනයේ නැමෝටම මේ ප්‍රත්‍ය ලැබෙන්නේ ඒ නියතමානිකම නැතුව ඒ තුලින් මමත්වයක් අදාගෙන නඩත්තු කරනවා නේද ඇයි මෙච්චර උද්දච්චක වෙලා ඉන්නේ ඇයි මේ තරම් අපි උම්මත්තක වෙලා ඉන්නේ මේ තරම් අපි කෙලෙස් වලින් උම්මත්තක ස්වභාවයෙන් ජීවත් වෙන්න මේ තරම් දුර්වල වුණේ ඇයි කියලා තම තමන්ගේ තමන්ගෙන් ආන්න තම තමන්ගෙන් විමසන්න හැම මොහොතෙම තමන්ගේ අඩුපාඩු තේරුම් අරගෙන නිවැරදි කරගන්න බුද්ධ ශාසනයේ පවතින කාලේ ඉපදුනා තථාගතයන් වහන්සේගේ ධර්මයේ පවතින කාලේ ඉපදුනා ආර්ය මා සංඝයා පවතින කාලේ ඉපදුනා මොනතරම් වාසනාවන්ත අවස්ථාවක් අපට ඉමි වෙලා තියෙනවද එහෙනම් මේ වාසනාවන්ත අවස්ථාවේ වැඩ නැතුව මේ අවස්ථාවේ rahat වෙලා පිරිණිවන් පාන්න නැතුව තවත් මාන්නේ පිළිගන්නවා නම් තවත් කෙලෙස් එක අපි මේ පංචකාමයේ පිනවනවා නම් අපි තරම් මේ ලෝකේ දුස්සීලයෝ නැහැ දුස්සීල තරංගේ අපි පළවෙනියා වෙලා අනා ආර්ය මාර්ගයේ පළවෙනියා වෙලා එහෙනම් අවංක වෙන්න මේ මිනිසත් භවයේ කෙලසන්න එපා මේ ලබාපු මිනිසත් භවය අපිරිසිදු කරන්න එපා මේ ලබාපු මිනිසත් භවය අවමානයට නිඳාවටපත් කරන්න එපා ಗುಣධර්ම වලින් අලංකාර කරන්න පාරමී වලින් මේක ආලෝකමත් කරන්න මේක චරිත ගුණාංග වලින් බබලවන්න ඒක තුලින් මේ ශාසනයට වටිනාකමක් ලබා දෙන්න අපේ ජීවිතය අපිට වටින් නැති වුණාට අපේ ජීවිතයේ ශාසනයට වටින වටිනවා ලෝක සත්වයාට වටිනවා අපි නිසා ලෝක සත්වයා සසරෙන් එතර වෙනවා එහෙනම් අපි යමක් අපිට කරනකොට ඒ තුලේ ලෝකයාටම වැඩක් වෙනවා එහෙනම් අපි තාම මාන්නේ පිළිගන්න මානසිකත්වයෙන් ඉන්නවා අපි ඒ අඩුව හදාගෙන මාන්නේ නොපිළිගන්න ඒ ගුණය අපි වඩන්නට ඕනේ හැම තැනම මේ අඩුව තියෙනවා සෑම නාම රූපයක් තුලම මේ අඩුව අපි තුල තියෙනවා අපි පුදුජන නම් අපි උම්මත්තක නම් අපි තාම අනාර්ය නම් මේ කියන සෑම අඩුවක් හැකියාවක්ම අපි තුල තියෙනවා ඉස්සෙල්ලාම ඒක පිළිගන්න මානසිකත්වය හදන්න නියතමානී වෙන්න ඒ හැම දෙයක් තමන් තුල තියෙන බව එහෙනම් මේ මාන්නේ නොපිළිගන්න මානසිකත්වය ඇසකන දිවනාසය සමසිතින් අපි හදන්නට ඕනේ හැම මොහොතෙම ඇසෙන් පිළිගන්න මාන්නේ නොපිළිගන්න වග බලා ගන්න කනෙන් හැම ශබ්දයක්ම පිළිගන්න මාන්නේ නොපිළිගන්න මානසිකත්වය හදාගන්න රස පිළිගන්න ඒ රසතොලේ මාන්නේ නොපිළිගන්න වග බලා ගන්න ඒ ගඳ ස්පර්ශ කරන්න ඒ ගන්ධය තුලින් මාන්නේ නොපිළිගන්න වග බලා ගන්න වචන පිළිගන්න ඒ වචන හැමෝටම පිළිගන්නනකොට තමන්ගේ ಗುಣගතන නොපිළිගන්න වග බලා ගන්න චරිතය හැමෝටම ආදර්ශමත් චරිතය පිළිගන්නන්න හැමෝටම පූජා කරන්න ඒක තුලින් මාන්නේ අනිත්‍යයට පිළිගන්න නොගන්නන්නට වග බලා ගන්න සිතවිලි සිතෙනකොට ඒ සිතවිලි පිළිගන්න හැබැයි ඒක තුලින් මාන්නේ කර්මයක් ඉතුවක්කාරකමක් නොපිළිගන්නට වග බලා ගන්න එහෙනම් මේ විදිහට අපේ චරිතවල අනන්ත අප්‍රමාණ මාන්‍ය අපි පිළිගත්තා. ඒක අනිත් අයටත් පිළිගන්නේවුවා. එහෙනම් මේ අඩුව අපි අදා ගන්නට ඕනේ. මේ අඩුව නිසා තමයි පුදුජන උනේ. ඒ අඩුව නිසා තමයි සංසාරයේ මේ තරම් ඉපදිලා දුක් විඳින්නේ. එහෙනම් අපිට ලස්සන භාර්යාවක් හම්බ වුණාම අපි කැමතියි. එයාව ලස්සනට අන්දලා පළඳගෙන පාරේ එක්කන් යන්න. දත් ටික ඉරමණයක් වාගේ ඉස්සරහට තියෙනවා නම් කෙස් ටික ගිහිල්ලා තට්ටේ පෑදිලා නම් දැක්කාම මිනිස්සු කලන්ත දාලා වටිනවා කවදාවත් එයාව අරගෙන වීදිය සංචාර කරන්න පාරවල් වල ඇවිදින්න කැමති නැහැ. එයා අවලස්සන නිසා අපට අගෞරවයක්. එහෙනම් ලස්සන බිරින්දාවරු ඉන්න උපාසක කට්ටිය ඒගොල්ලෝ අරගෙන වීදිවල සංචාරය කරන්නේ මට මේ වගේ ලස්සන කෙනෙක් ඉන්නවා. මගේ භාර්යාව රූමත් කියලා මාන්නයක් අදාගෙන නේද? එහෙනම් Tamanට ලැබෙන භාර්යාව තුළින් Taman මාන්නයක් පිළි අරගෙන Tamanගේ දරුවා ලස්සනයි. ඒ තුලින් මාන්නයක් පිළි අරගෙන Taman තමන්ගේ දරුවා එංගලන්තේ ඉන්නවා නම් එයා ඕස්ට්‍රේලියාවේ ඉන්නවා නම් තමන්ගේ දරුවා තමන් ඉන්න රටේ හොඳ තනතුරක නිලයක ඉන්නවා නම් ලොකු පඩියක් ගන්නවා නම් හැමෝටම කියන්නේ නැද්ද තමන්ගේ දරුවා ආවල් රටේ ආවලා තමන්ගේ දරුවා මේ රටේ ආවල් නිලධාරියා කියලා බලන්න තමන්ගේ දරුවා තුළින් මාන්නය පිළි අරගෙන ඒ දරුවගේ ඒ තනතුරු තුලින් මාන්නය පිළි අරගෙන ඒ තරුවට ලැබිලා තියෙන ලේලි බෑන පිළිබඳව මාන්නය පිළි අරගෙන තමන්ගේ නිවස ලස්සනයි නම් හැමෝටම ආරාධනා කරනවා ගෙදර ඇවිල්ලා යන්න. මේ පැත්තට එනවා නම් ගෙදර නැයි. Tamange ගෙදර අංග සම්පූර්ණයි. බොහොම ලස්සන විමානයක් වාගේ ඒ තුලින් මාන්නය පිළි අරගෙන Tamange ගෙදර පොල්ලතු නම් බිමට සම්පූර්ණ මැටි තවරලා නම් දොරකුත් නැත්තම් ඒක රෙදි කැල්ලක් එල්ලලා නම් Tamange ගේ තියෙන දිශාවත් කියන්න කැමති නෑ. ඇයි? ඒ තුලින් Tamange ඒ ආත්මගරුත්වය නැති වෙනවා. බලන්න Tamange ගෙවල් වලින් මාන්නය පිළි අරගෙන තියෙන ඇටි Tamange තමන්ගේ දෙමව්පියන්ගේ වත්කම් වලින් මාන්න පිළි අරගෙන තියෙන ඇටි තමන් රටේ රාජ්‍යයේ විශේෂ කෙනෙක් එක්ක සම්බන්ධ නම් ප්‍රභූවරුත් එක්ක ගනුදෙනු කරනවා නම් ආවල් කට්ටිය අපිට හිතවත් කියලා ඒක තුලිනුත් මාන්නයක් පිළිගන්නේ නැද්ද මේ හැම මාන්නයක් තුලින්ම සිදු වෙලා තියෙන්නේ තමන්ට අකටයුත්තන් තමන් අනාර්ය කෙනෙක් කියලා නැවත නැවත ඉපදෙන්න හේතු සැකසিলা මේ වෙනකොට ජාති ජරා බවලට ඉමිකම් කියලා මේ අඩුපාඩු නියතමානිව පිළිගන්න තමන් මේ ලෝකේ මෙච්චර දුක් විඳලාත් මේ අඩුපාඩු හදා ගන්න තරම් දක්ෂ උන්නේ නැහනේ මේ දුර්වලකම් අවංකවම පිළි අරගෙන නිවැරදි කරගන්න එහෙනම් මේ ලෝකයේ හැමදාම ඉපදිලා මේ වගේ අඩුපාඩු හදාගෙන ඒ අඩුපාඩු වලට මත් වෙලා උම්මත්තක වෙලා අනන්ත ප්‍රමාණ දුක් විඳා එහෙනම් මේ මොහොතේ අපේ සංසාර විමුක්තිය අපට ලැබිලා තියෙනවා ඒකාන්ත වශයෙන්ම දුක නිවාගෙන ඉපදීම නවත්තන්න ඒ නිවන් දොරටු අපට විවෘත වෙලා තියෙනවා භාග්‍යතුන් වහන්සේගේ පාරමිතාවට පිං සිද්ධ වෙන්න අපි හැමෝටම නිවන් දකින්න මේ සම්බුද්ධ ශාසනයේ අවස්ථාව ලැබිලා තියෙනවා ලද අවස්ථාවෙන් අපි ප්‍රයෝජන ප්‍රයෝජනෙට ගන්නට ඕනේ මේ මිනිසත් භවයේ තමයි අපි හැමෝගෙම ඉපදිච්ච අවසාන භවය ඒකාන්ත වශයෙන්ම නිවන් දකිනවා රාහත් වෙලා පිරිනිවන් පානවා අපි හැමෝම පිරිනිවන් පාන අවසාන භවයේ මේකයි කියන ඒ අදිස්ථානය කරගන්න වීරිය වඩන්න හැම මොහොතෙම මාන්නය නැති කරන්න මාන්නය නොපිලිගන්න මානසිකත්වය හදන්න හැම අවස්ථාවක් තුළින්ම නියතමානිකම වෙලා යටාත්පාත් වෙලා කීකරු වෙලා හැම දේ තුලින්ම තමන්ගේ දුර්වලකම් තමන්ගේ අඩුපාඩුකම් හදාගන්න දක්ෂ වෙන්න මෙන්න මේ ගුණධර්මයේ තපස් ගුණයක් වශයෙන් වඩනවා නම් අපි පුරණ පාරමිතාව සම්පූර්ණ වෙනවා ප්‍රාර්ථනා කරන බෝධිය ඒකාන්ත වශයෙන් අපට ලැබෙනවා මෙච්චර කාලයක් මාන්නෙන් ජීවත් වුණා අද ඉඳලා මාන්නෙන් නොපිළිගන්න ඒ ගුණය තුලින් ජීවත් වෙන්න මාන්න්‍ය නොපිළිගන්නා වූ ඒ මානසිකත්වය හද ඉඳලා කමඨාණක් වශයෙන් වඩන්න එහෙනම් මේ කමඨාණ ධර්ම දේශ දේශනාව අපි හැමෝගෙම අවසාන බණපදය අවසාන කමඨාන අවසාන පාරමී ගුණය එහෙනම් මේ කමඨාන ධර්ම දේශනාව හොඳට සිතේ ධාරණය කරගෙන සිත පුරාවටම වපුරාගෙන නැවත නැවත මෙනෙහි කරලා සී කරලා මේ තුලින් සියලුම අඩුපාඩු හදාගෙන මාන්‍ය පිළිගන්න මානසිකත්වය ඒ මානසිකත්වය නැති කරගෙන මාන්‍ය නොපිළිගන්න මානසිකත්වයෙන් ජීවිත කාලය පුරාම මේ ආයුෂ් කල්පය පුරාම ජීවත් වෙලා කියලා ඒ තුලින් මාන්නේ නැත්තා රාතන් වහන්සේ මාන්නේ නිරෝධ කරපු කෙනා රාතන් වහන්සේ කියන ඒ උත්තරීතර නිරෝධගාමිනී මානසිකත්වයට හිමිකම් කියාගෙන මේ ගෞතම සම්බුද්ධ ශාසනය තුල රාත්‍තලා පිරිනිවන් පාන්න තවත් රාතන් වහන්සේ නමකගෙන් මේ සම්බුද්ධ ශාසනය අලංකාර කරන්න ආලෝකමත් කරන්න එහෙනම් මේ කමඨාන ධර්ම දේශනාව මේ නිර්වාණ පණිවිඩය ඒකාන්ත වශයෙන්ම මේ භවයේ රාත්‍තලා පිරිනිවන් සම්පාන්න අපි සියලු දෙනාගේම රාත්බෝධිය පිණිස පිරිනිවීම පිණිස හේතු වේවා වාසනාම වේවා කියලා සාදුකාරයක් දෙන්න සියලු දෙනාටම තෙරුවන් සරණයි